බෝමුල වාඩි වෙන දවස එදා මේ සේවිකාව දැක්කා බොහොම රත්තරම් පාට ශරීරයක් ඇති හරීම ලස්සන කෙනෙක් දුවගෙන දුවගෙන ආපහු ඇවිල්ලා කියනවා සුජාතාව සිටු දියණියනි අන්න ඔබ කිරිපිරු දානේ සකස් කරනකොට නුගරුකට අධික්‍රෝහිත දෙවියන් ගහෙන් පහලට බැහැලා දෙවියන් ගහ යටම වැඩ ඉන්නවා කියෝ. ඒ වෙලාවේ බොහොම සතුටෙන් අර කිරිපිඩු දානේ අරගෙන ගිහිල්ලා බෝසතාණන් වහන්සේට පූජා කරා. උන්වහන්සේ මේ කිරිපිඩු දාණය පිළි අරගෙන පින්වතුනි ගුලි 49ක් කරලා තමයි මේ කිරිපිඩු උන්වහන්සේ වළඳන්නේ. දැන් බලන්න උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත් සතියක් ගත කරා. මේ සත් සතියෙම කිසිම දවසක උන්වහන්සේ ආහාරයක් ගත්තේ නැහැ. හත්වෙනි සතිය අවසානයේ තපස්ස බල්ලුක වෙළඳ දෙබෑයන් විලඳ මීපිඩු සහිත දානයක් පූජා කරනකන් දින 49ක් निराහාරව තමයි උන්වහන්සේ සත් සතිය ගත කරේ. බුද්ධත්වයට පත් වෙන්න පෙර සුජාතාව දීපු කිරිපිඩු දානේ කිරිපිඩු ටික පිළිගත් බෝසතාණන් වහන්සේ කිරිපිඩු ගුලි 49කට ගුලි කරලා තමයි උන්වහන්සේ ගුලි 49 වළඳනවා. කිරිපිඩු වළඳලා පාත්‍රේ හෝදලා උන්වහන්සේ මේ ගඟේ ගලාගෙන යන ගංගාවේ ගඟ මත තියලා සත්‍ය ක්‍රියාවක් කරා මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබිය හැකිනම් මේ පාත්‍රය මේ දිය පහළට ගලාගෙන යද්දි ජල පහර පාත්‍රයේ උඩුගම් බලා යෑවා කියලා අදිෂ්ඨාන කරනකොට දිය පහර කපාගෙන කැරකි කැරකි පාත්‍රයේ ඉහළට උන්වහන්සේගේ අදිෂ්ඨානය ඔබ වහන්සේ ලෝක ලෝතර බුද්ධත්වයට පත් වෙනවාමයි කියලා එදා පාත්‍රේ පවා උඩුගම් බලා ගියා. උන්වහන්සේට පුදුම සතුටක් ඇති වුණා මගේ අදිෂ්ඨානය ඒකාන්තෙම ඉෂ්ට වෙනවාමයි කියන විශ්වාසය ඇති වුණා. එදා උන්වහන්සේ බෝධීන් වහන්සේ පිහිටි භූමියට වැඩම කරනකොට මගදී මුණ ගැහුණා සොත්තිය කියන බමුණා. කුසතන මිටි අටක් උන්වහන්සේ දැකලා ඔබ වහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. භාවනා කරන කෙනෙකුට මෙන්න මේ කුසතන ටික හොඳයි කියවා ඉලලා වාඩි වෙන්න. කුසතන මිටියට උන්වහන්සේට දුන්නා. මේ කුසතන ටිකත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට යනකොට පින්වතුනි බෝධීන් වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. අපේ බෝසතාණන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. සහජාත වස්තු හැටියට අපි හඳුන්වනවා. එදා මව් කුසින් ලෝකයට බිහි වෙච්ච වෙසක් පුන් පොහෝ දවසෙමයි වජිරාසනය ළඟින් බෝ අංකුරේ පහළ වුණේ. ඒ බෝධීන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න වජිනාසනී ළඟට වැඩම කරපු දවසේ උන්වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. මේ බෝධීන් වහන්සේගේ බෝධි මූලයේ අර කුසතනන් ටික උතුරු දිශාවට එලලා වාඩි වෙන්න හදනකොටම මහ පොළොව කම්පාවටපත් වුණා. කුසතන ටික අතට ගත්තා. අරගෙන දකුණු දිශාවට එලනකොට ආයමත් මහ පොළොව කම්පාවටපත් වුණා. බටහිර දිශාවට කුසතන එළුවා. එවිටත් පොළොව කම්පාවටපත් වුණා. අරගෙන නැගෙනහිර දිශාවට කුසතන එලනකොට පොළොව කම්පා වීමක් උන්නේ. උන්වහන්සේට වැටහුණා එහෙමනම් පෙර යම් බුදු කෙනෙක් සම්බුද්ධත්වයට පත් වුණා නම් මේ නැගෙනහිර දිසාවට මුහුණලාමයි ලෝතුරා සම්බුද්ධත්වයට පත් වෙන්නේ කියන වැටහීම උන්වහන්සේට ඇති වුණා. ඒ මත නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන ඉලලා උන්වහන්සේ වැඩ සිටියේ සාමාන්‍ය කෙනෙක් භාවනා කරන්න වාඩි වෙන ඉරියව්වකින් නෙමෙයි. උන්වහන්සේට පුදුම අදිෂ්ඨානයක් තිබ්බේ. සාමාන්‍ය කෙනෙක් නම් නැකිටින්නේ කීයටද කියලානේ භාවනාවට වාඩි වෙන්නේ. උන්වහන්සේ වාඩි උනේ මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මරුණත් ධර්මාවබෝධය ලබාගෙන මිසක් මෙතනින් නැකිටින්නේ නෑ කියන අදිෂ්ඨානෙ පිට. අන්නේ අදිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා අපේ බෝසතාණන් වහන්සේ ඒ වැඩ සිටි ආසනයට බුද්ධත්වයට පත් වෙන්න ඒ වැඩ සිටි ආසනයට අපි කියනවා වජිරාසනේ කියලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත් වෙච්ච ආසනේ වජිරාසනේ නමින් හඳුන්වනවා. එදා පින්වතුනි උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ට සමාධිමත් කරගත්තා. රාත්‍රී පළවෙනි යාමේ සමාධිමත් හිතක් තුල ඉඳන් පෙර ජීවිත බලන්න හිත යොමු කරනකොටම උන්වහන්සේට පළවෙනි විද්‍යාව ඇති වුණා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා. කල්ප ගණන් Taman ගෙවාගෙන ආපු පෙර ජීවිතේ නුවණින් උන්වහන්සේ දැක්කා. රාත්‍රී දෙවණියාමේ මම වගේම සසර ගමනක් ගත කරන පිරිසක්ද මේ ලෝකේ අනිත් අයත් කියලා ලෝකේ අනිත් සත්‍යයන් දිහා බලනකොට උන්වහන්සේට ඇති වුණා චුතූපපාත කියන දෙවනි විද්‍යාව. ඒ තුලින් දැක්කා මේ ලෝකේ සත්වයන් මරණයට පත් වෙනකොට චුත වෙනකොට කර්මානුරූපී උපත කරා යන ආකාරය උන්වහන්සේ දැක්කා. මේ සත්‍යයන් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සතර අපා දුකට වැටි වැටි යන ආකාරي උන්වහන්සේ දකිනකොට උන්වහන්සේගේ හදවතේ මහා කරුණාවක් ඇති වුණා. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්‍යයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ? ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සතර අපා දුකට වැටි වැටි යන මේ සංසාර දුකෙන් මිදෙන්නේ කවදාදෝ කියලා උන්වහන්සේගේ හදවතේ මහා කරුණාවක් මතුණා. ඒ කරුණාවෙන් යුක්ත උන්වහන්සේගේ ඒ සිත ජරා මරණවලට හේතුව විමසන්න පටන් ගත්තා. එහෙම විමසගෙන විමසගෙන යනකොට ඇති වුණා ජාතිපච්චය ජරා මරණං කියන අවබෝධය. ඉපදීම නිසායි ජරා මරණ කියන අවබෝධය. ඊළඟට විමසුවා ඉපදීමට හේතුව මොකක්ද කියලා විමසගෙන යනකොට භවපච්චය ජාති කියන අවබෝධය උන්වහන්සේට පහළ වුණා. විපාක පිණිස කර්ම හැදෙන්න නිසායි උපදින්නේ කියන ඥාණය ඇති වුණා. ඊළඟට විමසන්න පටන් ගත්ත කර්මයක් සකස් වෙන්නේ ඇයි? මොකද්ද ඒකට හේතුව? උපාදාන පත්‍ය භව බැඳී යාමක් නිසායි විපාක පිණිස කර්ම හැදෙන්නේ. මේ විදියට පින්වතුනි උපාදාන වලට හේතුව විමසගෙන යනකොට උන්වහන්සේට වැටහුණා තණ්හා පත්‍ය උපාදාන. තණ්හාවක් නිසායි බැඳෙන්නේ. තණ්හාවට හේතුව විමසගෙන යනකොට උන්වහන්සේට වැටහුණා වේදනා පත්‍යා තණ්හා විඳීමක් නිසායි තණ්හා උපදින්නේ. මෙහෙම ඉහළට ඉහළට විමසගෙන ගියා. විඳීමට හේතුව ස්පර්ශය. ස්පර්ශයට හේතුව ආයතන හයක් තිබීම සලායතන. ආයතන හය හටගත්තේ නාම රූප නිසා. නාම රූප හටගත්තේ අවිද්‍යා සහගත විඥානයක් නිසා. මේ විඥාණයට හේතු අවිද්‍යා සහගතව හැදෙන සංස්කාර. එතනින් හේතුව බලාගෙන යනකොට උන්වහන්සේට තේරුණා අවිද්‍යාවමයි හේතුව. මේ විදියට උන්වහන්සේ පටිච්ච සමුප්පාදයේ බෝධි මූලයේදී අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට අරුණෝදයත් සමගම නැගෙනහිර දිශාවට මුහුණලා පටිච්ච සමුප්පාදේ විමසලා අවසන් වෙනවත් සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේදා බෝධි මූලේ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධත්වයට පත් වෙලා ලෝකයට ආයෙමත් බුද්ධ රත්නයක් පහළ වුණා. පින්වතුනි වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධ රත්නේ ලෝකයට පහළ වුණත් ධර්ම රත්නයයි සංඝ රත්නයයි පහළ වෙන්නේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක. වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධ රත්නේ පපඩයි වජිරාසනේ මත ලෝකයට පහළ වුණේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියම විමුක්ති සුවේ විඳිමින් බෝධි මූලේ වැඩ හිටියා. ඒ සතිය අවසානයේ දේව් බමුණගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑවා. දෙවනි සතියේ බෝධීන් වහන්සේ දෙස නේත්‍ර පූජාවකින් පූජා පැවැත්වුවා සතියක් ඇසිපිය නොහෙලා බලා සිටමින් බෝධීන් වහන්සේ දෙස නේත්‍ර පූජාවකින් පූජාවන් පැවැත්වුවා තුන්වෙනි සතියේ සතියක් පුරාම රුවන් සක්මනක් මවාගෙන උන්වහන්සේ මේ ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසමින් රුවන් සක්මනේ යෙදුණා. හතරවෙනි සතියේ දෙවියන් විසින් රුවන් ගයක් මවලා දුන්නා. රත්තරන් කුටියක් දෙවියන් මැව්වා. ඒරුවන් ගේ තුල වැඩ සිටමින් උන්වහන්සේ ධර්මයේ ගහම්බීරම කොටස අභිධර්මයේ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අභිධර්මයේ තියෙන ප ဋ ාණ ප්‍රකරණයේ කියන ගැඹුරු කොටස උන්වහන්සේ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත් වෙලා බුදු සිරුරෙන් සවනක් ගන්න බුද්ධ රශ්මි ධාරාවන් විහිදෙන්න පටන් ගත්තා. පින්වතුනි බුද්ධත්වයට පත් වෙලා හතරවෙනි සතියේ රුවන්ගේ තුල වැඩ සිටීමෙන් අභිධර්මයේ මෙනෙහි කරනකොට තමයි උන්වහන්සේගේ බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාව විහිදෙන්න පටන් ගත්තේ. එදා උන්වහන්සේ පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල ගත කරනකොට එතනදී උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා ලෝකෙ දිහා බැලුවා මේ ධර්මයේ නම් පරම ගහම්බීරයි හැබැයි මේ ලෝකෙ මිනිස්සු කෙලෙස් වලින්මයි සතුට හොයන්නේ. කෙලෙස් වලමයි ජීවත් වෙන්නේ. මේ වගේ පරම ගාම්භීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගනීවි දෝ. මෙවැනි ගැඹුරු ධර්මයක් දේශනා කරන්න ගිහින් තථාගතයන් වහන්සේට වෙහෙසක් විතරක් ඇති වෙයි දෝ කියලා බුදුරජාණන් වහන්සේගේ හිතේ පුංචි පසුබෑමක් ඇති වුණා. ලෝකෙ දිහා බලනකොට ඒ සිතුවිල් ඇතිවෙච්ච සැනින් සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් බඹලවට අධිපති සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනයක් කරනවා නිදුකානන් වහන්සේ දහම් දෙසන සීක්වා සුගතයන් වහන්සේ දහම් දෙසන සීක්වා ලෞතුරා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකට ලියුනොත් මේ ලෝකයාම නැසී යාවි වෙනසී යාවි සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා කියලා බණ කියන්න ආරාධනා කරේ සාම්පති මහා බ්‍රහ්ම දෙවියන් පස්වෙනි සතියේ සම්බුද්ධත්වයෙන් පස්වෙනි සතියේ අජපාල නුගරුක මුල වැඩ ඉන්නකොට එදා මේ බ්‍රහ්ම දෙවියන්ගේ දේවාරාධනාවෙන් පස්සේ උන්වහන්සේ බැලුවා කාටද මම මේ ධර්මයේ දේශනා කරන්න කියලා ලෝකෙ දිහා බලනකොට උන්වහන්සේ දැක්කා මේ ලෝක සත්‍යයන් බුදු ඇසින් දකින්නේ හරියට නෙළුම් විලක් වගේ කියන. නෙළුම් විලක තියෙනවා විලෙන් උඩට මතුවෙලා පිපිච්ච නෙළුම් තියෙනවා. හිරු රැස් වැටෙනකොට විකසිත වෙන්න ආසන්න පිපෙන්න ආසන්න නෙළුම් පොහොට්ටු තියෙනවා. සමහර මල් තියෙනවා වතුරෙන් උඩටවත් එන්නේ නැතුව වතුර ඇතුළෙම කුණු වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් අඩු අයත් ඉන්නවා වැඩි අයත් ඉන්නවා කෙලෙස් අඩු අය ධර්මයේ ඇහෙනකොට අර මල් විකසිත වෙනවා වගේ ඒ අය ප්‍රඥාව පහළ කරගෙන ධර්මය අවබෝධ කරගනීවි. හැබැයි කොයිතරම් බණ කිව්වත් කොච්චර ධර්මය ඇහුණත් වතුර ඇතුළෙම කුණු වෙලා යන අර පොහොට්ටු වගේ කෙලෙස් වැඩි අය ඉන්නවා ධර්මය අවබෝධයට හිත යොමු කරන්නේ හැබැයි අවබෝධ කරගන්න පිරිසක් ඉන්නවා භවිස්සත්ති ධම්ම සංඥාතාරෝ අවබෝධ කරගන්න පිරිස පහළ වෙනවා අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. මේ ධර්මය අහන්න නොලැබුණොත් ඒ අයත් පිරිහිලා යයි. ඒ නිසා මන් ධර්මයේ දේශනා කරනවා කියලා පස්වෙනි සතියේ ධම් දෙසන්න උදානයක් පළ කරා. අපාරුතා ත්වේසං අමතස්ස ධාරා